යේන සක්ඛායන්ති ධම්මා ප්‍රමං පටිභන්ති තේන මිද්ධාන්තමේ චිත්තං පරියාදාය තිත්තති අනබිරතෝ ච බ්‍රහ්මචරියං චරාමි හෝති ච මේ ධම්මේසු විචිකිච්ඡාති පින්වත්නි අදත් පොය දවසේ පැයක පමණ ධර්ම දේශනාවක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා තෝරාගත්තේ තිස්ස සූත්‍රය කියන මේ චිත්ත සූත්‍රේන භාවනා යෝගීන්ට ඊතා ප්‍රයෝජනවත් වන කරුණු රාශියක් දැනගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා හැමදෙනාම ඊතා හොඳින් ධර්ම ශ්‍රවණේ කරලා ධර්මයට අනුව පිළිපදලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන ඒ ශාන්ත අමා මහ නිවන් දකින්නට වීර්යය වඩන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සවස් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරද්දී මේ ධර්ම දේශනාව කරන්නට යෙදුණා. තිස්ස කියලා තෙරුන් වහන්සේ නමක් හිටියා. බුදුරජාණන් වහන්සේගේ නැන්දාගේ පුතා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නෑකමත් අරගෙන බොහොම මාන්නයෙන් යුක්ත වාසය කළ කෙනෙක්. උන්වහන්සේ පිළිබඳව අතීතයේ සිදුවෙච්ච දීර්ඝ කතාවකුත් තියෙනවා බුදුරජාණන් වහන්සේට ලැබෙන ලාභ ප්‍රයෝජන අරගෙන හොඳට සුව පහසුවේ හොඳට පඳුපුවාගත් හොඳ සිවුරු පොර වගේන මහතෙරුන් වහන්සේ නමක් වගේ ප්‍රධාන ශාලාවේ මහ පුටුවටම වෙලා වැඩ ඉන්නවා. මෙහෙම ඉන්නකොට ලාබාල පොඩි හාමුදුරන් වහන්සේලා එක්ක යම් යම් ගැටුම් ඇති වුණා. නමුත් උන්වහන්සේගේ මේ මාන්නාධික කම ඇරුණේ නැහැ බුදුරජාණන් වහන්සේගේ මේ නෑකම නිසා. කොහොම හරි ඉතින් ඔහම කාලය ගත වුණා. දැන් බොහෝ කාලයක් ගත වුණාට පස්සේ උන්වහන්සේටම මේ පිළිබඳව යම් කිසි හැඟීම් නැති වුණා. අනේ මේ අවස්ථාවේදී උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට කළ ප්‍රකාශයක් තමයි මුලින්ම මාතෘකා වශයෙන් තබා ගන්න. තේන කෝපන සමේන ආයස්මා තිස්සෝ භගවතෝ පිසුච්ඡා පුත්තෝ සම්බහුලානං වික්ඛූණං ඒව මාරෝචේසිය ඒ කාලේ භාග්‍යතුන් වහන්සේගේ නන්දක පුතා වන ආයස්මත් තිස්ස තෙරණුව බොහෝ භික්ෂූන්ට මේ විදියට ප්‍රකාශයක් කළා. අපි මේ ආංශෝ මధుර ප්‍රජාතෝභිය කායෝ. මාගේ කායත් පැවැත්ති දැන් හරියට බරයි. කිසිවක් කරන්න බැරිව වාගේ කර්මන්නේ නැතුව වාගේ හරියට බරයි මගේ මේ ශරීරයත්. දිසාපි මේ න පක්ඛායන්ති. මට මේ යන්නේන පාරක් සමහර විට පේන්නේ නැතුවා. දැන් අපේ විවහාරයක් තියෙනවානේ පාර පේන්නේ නැතුව වගේ කියලා. ඒ වගේ මට දැන් මේ පාරවත් පේන්නේ නැතුව ධම්මාපි මන්න පටිභංති බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් මට වැටහෙන්නේ තීන මිද්දං චමේ චිත්තං පරියාදාය තිට්ඨති තීන මිද්දය නිදිමරි ගතිය, උදාසීන ගතිය ඒකත් ඇවිල්ලා හිතන් දැන් මගේ හිත මැඩගෙන තියෙනවා. අනමිරතෝච බ්‍රහ්මචරියං චරා. මන් දැන් මහානබම් පිරුවට හොඳටම කලකිරිලා තමයි වාසය කරන්නේ. මහානකම ගැන කලකිරිලා. හෝතිච මේ ධම්මේස විචිකිච්ඡාති. මේ ධර්මයේ ගැන සැකයක් මට පහළ වෙනවා. මෙතන ධර්මයේ ගැන සැක කියනකොට උන්වහන්සේ ප්‍රතිපත්ති ධර්මයක් පුරන්නේ නැතුව වාසය කළා මම මෙච්චර කල් මහානදම් පිරුවා පාත්‍ර සිවුරු පරිභෝග කළා දානේ වැළඳුණා මෙන්න මේ ticket පමණක් මගේ මහානකම සීමා වේ අභ්‍යන්තර ගුණයක් නැති ඔන්න විදිය තමයි උන්වහන්සේට මේ සැක කුකුත් සැකෙන්නේ. ප්‍රධාන වශයෙන් මේ තිස්සතරන් වහන්සේ හොඳට අඟපත මහත කෙනෙක් ඒ නිසා තුල්ල තිස්ස කියන නමත් හැදුණා. උන්වහන්සේ මහණෙබලා හිටියට මේ කියන අවස්ථාව තිස්ස හරියට ප්‍රතිපත්ති ධර්මයන් පිළිවෙලයි. බණ භාවනා කළේ නැ කොහේ නිකම් කාලය ගත කිරීම පමණයි අන්තිමේදී උන්වහන්සේට ම තේරෙනවා Tamange හැටි. මගේ ශරීරයක් දැන් හොඳටම බර වගේ උස්සගෙන යන්න බැරි තරම් මට දැන් පාරවත් වෙන්නේ නැතුව වගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේවත් මට වැටහෙන්නේ නැහැ. ඊළඟට නිදිබරගති තීන මිද්දය මගේ හිත යට කරගෙන ඉන්නවා මැඩගෙන ඉන්නම මම දැන් හොඳටම මේ මහානකම ගැන කලකිරිලා මගේ මහානකමෙන් වැඩක් වේද කියලා මට දැන් විචිකිච්ඡාවක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ බොහෝ භික්ෂූන්ට තමන්ගේ අදහස ප්‍රකාශ කළාට පස්සේ ඒ භික්ෂූන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දැන්නා. ස්වාමීන් තිස්සහාමුදුරුව මෙන්න මේ විදිය ප්‍රකාශයක් කළා කියලා. බුදුරජාණන් වහන්සේ හනිමිඩයක් යවුවා තිස්සට එන්න කියන්නේ කියලා. ඒ පණිවිඩයට අනුව තිස්සහාඳුරෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා පැත්තකින් හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනා මේ තිස්සහාඳුරුවන්ගෙන් ඒ ටික සැකෙමින් මෙහෙමයි තිස්සය මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අවිගත රාගස්ත රාගය නැති කරපු ප්‍රේමය නැති කරපු ඒ වගේම රාග නැමැති කෙලෙස් නැමැති පිපාසය නැති නොකරපු මෙහෙම කෙනෙකුට ඒ පංච උපාදානස්කන්ධයට බාධාවක් උපද්දරයක් පමනුනහම ශෝක කිරීම, හඬවල පීම් ආදී මෙව්වා එනවා. කෙටියෙන් සලකා බලනකොට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව බැඳිලා ආදරයෙන් ඒක අල්ලාගෙන ඉන්නකොට ඒකට උපද්දරයක් ලෙඩක් දුකක් මොනවා හරි ඇති වුණොත් ශෝක කිරීමක් දුක් වීමක් වෙනවද නැද්ද වෙනවා ස්වාමීනි යම් කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය එහෙම අල්ලාගෙන නැතිනම් ඒ අල්ලාගෙන නැති එක්කෙනාට පංච උපාදානස්කන්ධය පිළිබඳව යම් යම් උපද්‍රව පැමිණුණත් හිතට දුකක් වෙනවද නැද්ද නැහැ ස්වාමී මේ විදියට ප්‍රශ්න කරලා බුදුරජාණන් වහන්සේ මේ තිස්ස හාමුදුරුවන්ට උපමාමකින් උපමාවක් අරගෙන ඒ අනුව ඉතා වටිනා ධර්ම දේශනාවක් කරනවා ඒක මෙහෙමයි තේයතාපි තිස්ස දේ පුරිසා තිස්සය පුරුෂය දෙන්නේ කියනවා ඒකෝ පුරුෂෝ අමග්ග කුසලෝ ඒකෝ පුරුෂෝ මග්ග කුසලෝ මේ දෙන්නගෙන් එක්කෙනෙක් හොඳට පාර දන්නවා එක්කෙනෙක් පාර දානවා. පහාට යන්න හරි පාර දන්නම එක්කෙනෙක් එක්කෙනෙක් පාර දන්නේ නැහැ. මේ දෙන්න. ඒ පිළිබඳව පසුව විස්තර වෙනවා තමේනංස අමග්ග කුසලෝ පුරිසෝ අමං මග්ග කුසලං පුරිසං මග්ගං කුච්චේ අර පාර දන්නේ නැති පුරුෂයා පාර දන්නේ කෙනාගෙන් පාරහ යම් තැනකට යන්න පාරහ සෝ එවං වදෙය්‍ය ඒ පාර දන්න පුරුෂයා මෙහෙම කියනවා ඒහි භෝ පුරිස පින්මත් පුරුෂයෙන්න අයං මග්ගෝ මෙන්න තියෙනවා යායුතු පාර අත දික්කල්ලා පාර පෙන්නනවා මෙන්න මේ පාරේ තමයි ඔබට යන්න තියෙන්නේ. මඟ කියා දෙනවා. තේන මුහුත්තං ගච්ඡ මේ පාර දිගේ ටිකක් දුර යන්න. තේන මුහුත්තං ගන්තා දක්ෂිස්සති වේධාපතං මෙහෙම ටිකක් දුර යනකොට ඔබට හමු වේවි දෙමන් සම්තිය. සත්ත වාමං මුංචිත්තා දක්ඛිනං ගන්නා. ඒ දෙමන් සම්දියෙන් වම් පැත්ත පැත්ත පාර පැත්ත අතහැරලා හිටන් දකුණු පැත්ත පාර ගන්න දකුණු පැත්තට හැරෙන. හැරිලා තවදුරටත් යන්න තේන මුහුත්තං ගච්ඡ. එහෙම තව ටිකක් දුර යන්න. තේන මුහුත්තං ගන්තා දක්ෂිස්සති තිබ්බං වනසන්තං එහෙම යනකොට ඔබට හමු වෙයි බොහෝම ඝනසරයට ගස්වැල් වැවුන වන ලැබක්. හැබැයි ඒ පැත්තට එහෙම යන්න එපා. ඒ වන ලැබ තියෙන පැත්තට යන්න එපා. ඔබට තියෙන්නේ මේ පැත්තට යන්නේ නැතුව කෙලින්ම මේ පාරේ ගමන් කරන්නේ. තේන මුහුත්තං ගච්ඡ තේන මුහුත්තං ගන්තා දක්ඛිස්සති මහන්තං නින්නං පල්ලලං එහෙම යනකොට ඔබට දකින්නට ලැබෙනවා විශාල මඩ වතුරක් ඒ මඩ වතුර දිහාට ඒ පැත්තට හැරෙන්නටත් එපා ඒකත් පහු කරගෙන යන්න. තේන මුහුත්තං ගච්ඡ තේන මුහුත්තං ගන්තා දක්ඛිස්සති සොබ්බං පපාත මහා ප්‍රපාතය ඔබට දකින්නට ලැබෙනවා තව ටිකක් දුර ඒ පාරේ ගමන් කරනකොට ඒ ප්‍රපාතයේ පැත්තට හෙළ පැත්තට හැරෙන්න එපා. තේන මුහුත්තං ගච්ඡ තේන මුහුත්තං ගන්තා දක්ඛිස්සති සමං භූමි භාගං සමනියං එහෙම ඔබ පාර නවරද්ද යනකොට අන්තිමේදී ඔබට හමු වෙනවා සාමනීය වූ භූමි භාගයක්. හොඳ ලස්සන රමණීය භූමි භාගයක් හමු වෙනවා. මෙන්න මේක තමයි උපමාව. උපමාඛෝ මයායන් කතා තිස්ස අත්ථස්ස විඤ්ඤාපනාය අරතේ වටහා දීම සඳහා තිස්සේ මම මේ උපමාවක් ප්‍රකාශ කරනවා. අයං චේවෙත්ත අත්තු මෙන්න මේකයි ඒකේ අර්ථය. මේ උපමාවේ අර්ථය. අර මුලින්ම සඳහන් කළා පුරුෂය දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් පාර දන්නේ නැහැ එක්කෙනෙක් පාර දන්නවා පුරිසෝ අමග්ග කුසලෝතිකෝ තිස්ස පුතුජනස්සේ තං අධිවචන තිස්සය මේ පාර දන්නේ නැති පුරුෂයා කියලා කියන්නේ ප්‍රත්‍යඥයාට කියන නම. ප්‍රත්‍යඥය කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලටපත් නොවෙච්ච කුජ්ජල. සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වුණාම නම් ඒ ආර්ය ශ්‍රාවකයෝ හොඳට මාර්ගය දන්නවා. ඒකායන මාර්ගයේ ගමන් කරනවා. එතෙක් මේ ප්‍රත්‍යඥය යායතු නියම මාර්ගය දන්නේ. බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්වා දීලා කියනවා. ඒ වුණත් මේ අන්ධ ප්‍රත්‍යඥයාට පාර කියලා දුන්නා ඒ ගැන තේරුම් ගන්නට බෑ. ඒ නිසා පාර දන්නේ නැති පුරුෂයා කියලා කියන්නේ ප්‍රත්‍යඥයා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ප්‍රත්‍යඥයා ඊළඟට පුරිෂෝ මග්ග කුසලෝතිකෝ තිස්ස සසගතස්සේ තං අදිවචන අරහතෝ සම්මා සම්බුද්දස්ස තිස්සය මාර්ග කුසලය එහෙම නැත්නම් පාර දන්න පුරුෂයා කියලා මේ උපමාවට කිව්වේ කාටද තථාගතස්සේ තං අදිවචන අරහතෝ සම්මා සම්බුද්ධං අරහත්තු සම්්‍යක් සම්බුද්ධෝ තථාගතයන් වහන්සේට තමයි මෙතෙන්දී මාර්ග කුසලයා පාරදන්න පුරුෂයා කියලා කිව්වා බුදුරජාණන් වහන්සේ ඇතම් තැම්වල තමන් වහන්සේ විවිධාකාරයෙන් හඳුන්වනවා. මෙතන මාර්ග කුසලයේ මාර්ගය පිළිබඳව දස්සේ කැටියට දේශනා කළා. මේ පාර කියනකොට දැන් අපිට තේරුම් ගන්නට පුළුවන් මේ නිවනට යන පාර ගැන තමයි මේ කතාව තියෙන්නේ. නිවන් මඟ පිළිබඳව. නිවනට යන පාර. බුදුරජාණන් වහන්සේ අන්නේ මාර්ගය කියලා දෙනවා. නිවනට යන පාර කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේලා පාර කියා දෙනවා මිසක් උන්වහන්සේලාට පුළුවන් කමක් නැහැ ඒ සත්‍යයන් පාරේ ඇදගෙන යන්න, තල්ලු කරගෙන යන්න. පාර කියා දෙනවා. මග්ගක්ඛායේ තථාගතෝ තථාගතයන් වහන්සේලා පාර කියා දෙන එක තමයි කරන්නේ. දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනම ඈ සමන භවජ්ජෞතමේ ඔබ වහන්සේ ධර්මයේ ආબોධ කරගෙන මේ ශ්‍රාවකයන්ට කියලා දෙනවා ඒ ධර්මයේ අහන හැම දෙනෙක්ම ඒ ධර්මයේ අවබෝධ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනම අතමෙක් අවබෝධ කරනම අතමෙක් අවබෝධ කරන්නේ නැහැ. ඊළඟට මේ බ්‍රාහ්මණයාගෙන් බුදුරජාණන් වහන්සේමත් නැවත ප්‍රශ්නයක් අහනවා. නෑ බ්‍රාහ්මණය. ඔබ දන්නවද මේ සවස් නුවරට යන්න පාර? කවුරු හරි ඇහිලා ඔබෙන් අහනවා කොහොමද සවස් නුවරට යන්නේ? එතකොට ඔබ කියනවා මේ මේ විදියට යන්න මෙහෙම යනකොට මේ මේ මාර්ගයෙන් යනකොට ඔබට සවස් නුවර හමු වෙනවා. බ්‍රාහ්මණේ පාර අහගත්තු එක්කෙනා ඔබ කියාපු හැටියට යන්න වෙනින් පැත්තකට හැරිලා. එතකොට සවස් නුවර හමු වෙනවද? නැහැ ස්වාමී. ඒ වගේ තමයි බ්‍රාහ්මණය මම නිවන් මඟ දේශනා කරන. නිවනක් තියෙනම නිවන් මඟ කියා දෙන මමක් ඉන්නවා. මෙහෙම තිබෙද්දී මෙන්න මේ ආකාරයෙන් ගියාම නිවනට පැමිණෙන්න පුළුවන් කියලා මම නිවන් මඟ කියා දෙනවා. ඒ මම කියා දුන්නු මාර්ගයේ නොගොස් වෙනත් මාර්ගයකට හැදෙලා යනවා. එතකොට ඔහුට නිවන හමු වෙන්නේ නැහැ. යාහං බ්‍රාහ්මණ කරෝ කිම් බ්‍රාහ්මණය මම මග පෙන්න දුන්නහම ශ්‍රාවකය කියා දුන්න මගේ යන්නේ නැතිනම් මම මොනවා කරන්නේ මම කරන්නේ මග කියා දෙන එකයි කියලා බුදුරජාණන් වහන්සේ බතා පුරිසෝ මග්ග කුසලෝතිකෝ තිස්ස තථාගතස්සේ තං අධිවතන තිස්සය මේ උපමාවෙහි පාරදන්න මාර්ග කුසල වූ පුරුෂයා කියලා කිව්වේ තථාගතයන් වහන්සේට කියන නමක් තමයි අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ තමයි නිවම මාර්ගය දන්න පාර දන්න පුරුෂයා කියලා කියනවා. දේදා පතෝතික තිස්ස විචිකිච්ඡායේ තං අදිවචන. ඊළඟට මෙහෙම මේ මාර්ගයේ යනකොට දෙමං සන්ධියක් හමු වෙනවා කියලා කියනවා. ඒ දෙමං සංදිය කියලා කියන්නේ විචිකිච්ඡායතං අදිවචන. විචිකිච්ඡාවට කියන නම. විචිකිච්ඡාව සැකය එහෙම නැත්නම් දෙගිඩියා බුදුරජාණන් වහන්සේලා පිළිබඳව සැක කරනවා. ධර්මයේ පිළිබඳව සැක කරනවා. සංඝයා පිළිබඳව සැක කරනවා. ශික්ෂා, සීල, සමාධි, ප්‍රඥා කියන මේ ශික්ෂා පිළිබඳව සැක කරනවා. අතීතයේ පිළිබඳව සැක කරනවා අනාගතය පිළිබඳව සැක කරනම මේ දෙක පිළිබඳවම සැක කරනම පටිච්ච සමුප්පාද හේතුඵල ධර්මයන් පිළිබඳව සැක කරනවා මේ බුද්ධ ආදී අටචන සැකය කියන්නේ මේක තමයි තව තියෙනවා 16ක් අතීතේමම උන්නද නැද්ද දැන් ඉන්නේත් මම දාදී වශයෙන් අචේත වර්තමාන අනාගත කියන මේ තුන් කාලයේ පිළිබඳව සැක 16ක් තියෙනවා. ඔක්කොම එකතු වෙනකොට 24ක් තියෙනවා. මෙන්න මේ ශූවිසි මහා සැකයම මෙහිදී අදහස් කරනවා විචිකිච්ඡා කියනවා. දැක්කයි. මේකට විරුද්ධ එක තමයි ධම්ම බවත්තාන කියන්නේ. ධර්මය බෙන් බෙන් වශයෙන් තේරුම් ගන්න පුළුවන් ගතිය. විචිකිච්ඡාව දෙගිඩියාව විතජච්ඡාව දෙගඩියාව තියෙන සැකය තියෙන අයට මේ බුද්ධ ශාසනයේ ගුණ ලබන්නට බෑ. දැන් උපමාවට පෙන්නනවා යම් කෙනෙක් ගමන් මළු එහෙම අරගෙන ගමනක් යනවා. මහා වනාන්තරයක් මැද්දෙන් යනකොට දෙමං සංදියක් හමු වෙනවා. මේ දෙමං සංදියට වෙලා අර පාරෙන් යන්නද මේ පාරෙන් යන්නද කියලා හිතන් මෙයා කල්පනා කරනවා ඒකද යන පාර මේකද මේම නිගමණයකට බහින්න බැරුව තීරණයකට මරෙන්න බැරුව ඉන්නකොට එතන ඉන්නවා සොරු සොරු වෙවිලා හිතන් ඒ පුරුෂයාගේ අසීමිතේ තියෙන දේ කඩා බිඳගෙන යන ඒ වගේ මේ බුද්ධ ශාසනයේ ගුණධම්මන මුදවිය ඉදිරියට යනකොට යම් තැනකදී මේ සැකේ ඇති වුණා නම් බුදුහාඳුරෝ ගැන හෝ ධර්මයේ සංග්‍රහා ගැන හෝ භාවනාවක් නම් තමන් කරන භාවනාව ගැන හෝ එහෙම ඇති වුණා නම් එයාගේ තිබිච්ච ಗುಣ ටික නැති වෙලා යනවා මේ සැකය නිසා දෙගිඩියාව නිසා භාවනාවක් කරන්න බෑ නිගමණයකට බහ ගන්න තීරණයකට බහ ගන්න බෑ හොඳ පැත්ත මේකද කියලා මේ හොඳ පැත්ත නරක පැත්ත තෝරා ගන්න පුළුවන් කමක් නැහැ පුජ්‍යලයාට. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ පිරිහීමට කාරණයක් තමයි මේ විචිකිච්ඡාව කියන එක දෙගිඩියාව. සනරුවන් ගණත් ඒ වගේම ප්‍රතිපත්ති ධර්මයන් ගණත් දෙගිඩියාව සැක කරන මේ ප්‍රතිපත්ති ධර්මයන් පිරීමෙන් මට වැඩක් වෙයිද නොවේද මේ මාර්ගයේ ගිහිල්ලා නිවන් ආબોධ කරගන්න පුළුවන් වෙයිද බැරිද මේ විදියට දෙගිඩියාව සැපය ඇති කරගන්න එතකොට එතනින් එහාට තනත්තාට ಗುಣ වඩන්නට බැහැ. ඒ නිසා මේ විචිකිච්ඡාව කියන එක ඉතාමත්ම අහිතකර එකක්. ගුණ දහම් වැඩිවීමට ලොකුම බාධාවක්. සීල භාවනාදී කටයුතු වලට ලොකුම බාධාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ දෙමං සංදිය කියලා කියන්නේ තිස්සය විචිකිච්ඡාවට කියන නමක්. වාමෝ මග්ගෝතිකෝ තිස්ස අට්ඨංගිකස්සේ තං මිච්ඡා මග්ගස්ස අදිවචනං සේයතේ දං මිච්ඡාදි දැන් මෙතන වම් පැත්තට හැරිර යන්න තියෙනම දකුණු පැත්තට හැරිර යන්න තියෙනවා වම් පැත්ත ගැනයි බුදුරජාණන් වහන්සේ මේ වදාරන්නේ වාමෝ මග්ගෝතිකෝ තිස්ස අට්ඨංගිකස්සේ තං මිච්ඡා මග්ගස්ස අදි වචන තේයති දං මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මේ විදියට ඒ වමට හැරලා යන පාරය කියලා කිව්වේ මිත්‍යා මාර්ගයට නමක් දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැරදි පැත්ත තියෙනවා. සම්‍යක් දෘෂ්ටි ආදී ඒ පැත්ත හොඳ පැත්ත. මිත්‍යා දෘෂ්ටි ආදී අනෙක් පැත්ත නරක පැත්ත. ඒ වමට හැරලා යන පාර කියලා කිව්වේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා සම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි කියන මේ වැරදි පැත්ත. වම් පැත්තේ මාර්ගය කියලා කිව්වේ ඒකයි. දක්ෂිණ මග්ගෝතිකෝ තිස්ස අට්ඨංගිකස්සේතං මග්ගස්ස අතිවද අදිවචන මේ දක්ෂින මාර්ගය කියලා කිව්වේ ආර්ය ත්‍යාංගික මාර්ගයට නමක් තමයි සම්‍යක් දෘෂ්ටි ආදී මේ අංග අට එතකොට දැන් මෙතන තියෙන මිත්‍යා මාර්ගය වැරදි මාර්ගය තියෙනවා හරි මාර්ගය තියෙනවා. වැරදි මගයි හරි මගයි. වමට හැරලා යන පාර කියලා කිව්වේ වැරදි මාර්ගය. දකුණට හැරලා යන පාර කියලා කිව්වේ හරි මාර්ගය. උපමාවට වමට යන පාර කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැරදි පැත්ත මිත්‍යා දෘෂ්ටියයි. දකුණු පැත්තට හැරිලා තියෙන පාරකුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්‍යක් දෘෂ්ටි ආදී හොඳ පැත්ත. වැරදි මාර්ගයයි හරි මාර්ගයයි. මේ මාර්ග දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක තමයි අර බෙදාපත් හෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දෙමන් සංස මේ දෙක තෝරා ගන්නට පුළුවන්. වම් පැත්තට හැරිලා යන මාර්ගය වැරදි පැත්ත, වැරදි මාර්ගය දකුණු පැත්තට හැරිලා යන එක හොඳ මාර්ගය. වැරදි මාර්ගයයි හොඳ මාර්ගය. ලේසියෙන් තෝරා ගන්නට පුළුවන්. ඉතින් මේ පාර පියා දුන්නු හැටියට ඔබ මෙහෙම ඉදිරියට ටිකක් දුර යන්න එහෙම යනකොට ඔබට හමු වෙවි දෙමංසන්දියක් ඒ දෙමංසන්දියෙන් වාමං මුංචිත්ත දක්ෂිණං ගන්නවා වම් පැත්ත අත්තර දාලා දකුණු පැත්තට හැරෙනවා මේ පාර පියා දුන්නු හැටි මෙහෙම වම් පැත්තට හැරෙන්නේ නැතුව දකුණු පැත්තට හැරිලා යන්න කියලා දුන්නා. යම් කෙනෙක් ඒ කියා දුන්නු හැටි කරන්නේ නැතුව වම් පැත්තට හැරිලා ගිය මේ උපමාවෙහි සඳහන් වෙන රමණීය භූමි භාගයට යන්න ලැබෙන්නේ එයා වෙන පාරක යන්නේ වල්මත් වෙනවා එහෙ ගිහිල්ලා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ කොයිතරම් මඟ කියලා දුන්නා මේ ප්‍රත්‍යඥය ත්‍යාදෙන මාර්ගයේ නෙමේ යන්නේ වැරදි මාර්ගය යාදෙන මාර්ගයේ පිළිපදින්නේ වැරදි පැත්තට හැරෙනවා. එහෙම වැරදි පැත්තට හැරුණාම කොහොමදවත් අර පුජ්‍යලයාට රමණීය භූමි භාගය දකින්ට නොලැබෙනා වගේ නිමන දකින්නට ලැබෙනවා. නිත්‍යා දෘෂ්ටි ආදී මේ ටික බලනකොට ඒ වැරදි පැත්ත දැන් මිත්‍යා දෘෂ්ටියේ ඉඳලා නිවන් දකින්නට බෑ මිත්‍යා සංකල්පනාවෙන් ඉඳලා නිවන් දකින්නට බෑ අනික් ඒවත් කොහොම තමයි ඒ වැරදි පැත්ත ගිහිල්ලා වැරදි පැත්ත පුරුදු කළා වැරදි පැත්තට හුරු වෙලා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. කොහොමටවත් නිවන් දකින්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කලින්ම වදාරනවා මෙහෙම යනකොට දෙමං සන්ධියක් හමුබේවි. ඒ දෙමං සන්ධියෙන් වම් පැත්තට එහෙම හැරෙන්න එපා. වාමං මුංචිත්තා දක්ෂිණං ගන්නවා. වම් පැත්ත අතහැර දමලා හිටන් දකුණු පැත්තට හැරෙන. එහෙම දකුණු පැත්තට හැරිලා යනකොට තමයි මේ රමණීය භූමි භාගය කියන ඒ නිසි තැනට යන්න පුළුවන්කම ලැබෙන්නේ. එදත් එහෙමයි අදත් එහෙමයි බුදුරජාණන් වහන්සේ ඒකායනෝ අයං මග්ගෝ කියලා මේ විදිහට නොඑක් තන මාර්ගයේ දේශනා කළා කියනවා. එහෙම මාර්ගයේ දේශනා කරලා තිබුණත් අර පාරහගත්තු කුජ්ජලය දකුණු පැත්තට හැරිලා යන්න කිව්වහම වමට හැරිලා යනවා නම් ඒ නියම තැනට යන්න ලැබෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ නිසිමඟ දේශනා කරලා තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන නියම මාර්ගයේ යන්නේ නැතිනම් ඒ බලාපොරොත්තු වන තැනට එහෙම නැත්නම් නිවනට යන්න ලැබෙන්නේ ප්‍රාමණීය භූමි භාගය කියන තැනට අර පාරේ යන්න නොලැබෙනවා වගේ බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන මේ මාර්ගයේ හරියට නොගියොත් එහෙම නියම තැනට යන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒකයි මෙතෙන්දී වදාළ මේ දෙමංසන්දියක් හමු වෙනම ඒ දෙමංසන්දියෙන් වම් පැත්තට හැරෙන්න එපා වම් පැත්තේ පාර අත්තර දමලා හිටන් දකුණු පැත්තට හැරිලා ගමන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ අර උපමාව හැටියට වදාළේ එකයි දකුණු පැත්තේ පාර යන යන්න වම් පැත්තේ පාර ගියොත් එහෙම කවදාවත් අර රමණීය භූමි භාගයට යන්න ලැබෙන්නේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගයේ නෙගියොත් නිවනට යන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහන්තං නින්නං පල්ලලන්තිකෝ තිස්ස කාමානමේතං අදිවචන අර උපමාවදී ප්‍රකාශ කළා යනකොට මහා මඩ වගුරක් හම්බ වෙනවා කියලා. මහා මඩ වගුරක්. මේ මහා මඩ වගුර කියන්නේ තිස්ස කාමානමේතං අධිවචන. මේ පංච කාමයන්ට කියන නම. පංචකාමයන්ට කියන නමක් තමයි මහා මඩවගර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බොහෝ තැන්වල පංකෝචකාම ආදි වශයෙන් මේ පංචකාමයන් මහා මඩ වගුරකට උපමා කරලා දේශනා කරලා තියෙනවා. ඒකේ එක කාරණයක් තමයි ඒ මඩ වගුර වතුර විතරක් නෙමේ තියෙන්නේ. දියේ හැදෙන නොයෙක් වැල් වර්ග වාගේ දේවල් වලින් පිරීලා තියෙනවා. කවුරු හරි මේ මඩ වගුර යන්න ගියොත් එහෙම අර වැල් ආදී දේවල් වල පට ලැබිලා වෙන්නේ මොකද යාට යන්නත් බෑ එන්නත් පට ලැබිලා එහෙමම මරණයටපත් වෙනවා ඒ වගේ මේ බුද්ධ ශාසනයේ ගුණධම් වඩන භික්ෂ භික්ෂුණී ආදී කොට ඇති අය ප්‍රතිපත්ති ධර්මයන් පුරාගෙන ගිහිල්ලා මඩ වගුරට අහු වෙලා ගුණ නැමැති ජීවිතය විනාශයටපත් වෙනවා අපේ බණ පොත්වලත් එයාගේව දකින්න අහන්න ලැබෙනවා ඕන තරම් අදත් ඒවා අහන්න දකින්න ලැබෙනවා සමහරයට හොඳට ප්‍රතිපත්ති ධර්මයන් පුරාගෙන ගිහිල්ලා මේ පංචකාමයේ නැමැති මඩ වගුරට අහුවෙලා ආයෙම ගොඩ යාමක් වෙන්නේ ඒකෙන්ම විනාශ වෙලා යනවා. ඔය එක කාරණයක් තමයි මඩ වගුරකට උපමා කරන්නේ. තව කාරණයක් තමයි වෙනත් ආකාරයකින් මේ ගැන හිතලා බලනකොට මේ උපමාව තියෙන මඩ වගුර ඉතා ගැඹුරු එකක්. දියාරු මඩ තියෙන ගැඹුරු එකක්. ඒ ගැඹුරු වුණාට ඒ දිය මතු පිට රොඩු කුණු ආදිය නිසා තනකොළ වැවිලා තියෙනවා. තනකොළ වැවිලා පුංචි පුංචි මල් පිපිලා ඈත ඉඳන් බලනකොට හරි ලස්සන තන පිට්ටනියක් වගේ තමයි මේක පේන්නේ. බොහොම හොඳ තන පිට්ටනියක්. ඒක දැක්කම ආසයි සිත ඇලෙනවා බැඳෙනවා. හොඳ ලස්සන තන පිට්ටනියක්. ඒක එහෙම තිබුණාට බැරි වෙලාවත් මේ ලස්සන නිසා මේ පැත්තට ගියා නම් එහෙම වැස්සනම් එහෙම ලස්සන බලන්න ඒ තනකොළ කඩාගෙන යනවා යට ගිලෙනවා ආයි කවදාවත් ඔළුව උස්සන්න ලැබෙන්නේ ගොඩෙන් හම්බ වෙන්නේ මරණයටපත් ඒ වගේම සාමාන්‍ය ජනයාත් ඇස කන නාසය දිව ශරීරය හිත කියන මේ දොරටු හයට මුණ ගැහෙන රූප සද්දාදී අරමුණු බොහොම රාමණීය දේවල් හැටියට හිතන. ඊ타ත්ම රමණීය ප්‍රියජනක දේවල් හැටියට තමයි කල්පනා. අයෝනිසෝ මානසිකාරයෙන් ඒවා ඊ타ත්ම ප්‍රියමනාප ප්‍රියජනක දේවල් හැටියට හිතනවා. එහෙම හිතලා හිතන් මේ රූපාදී ආරම්මණයන් එහෙමනම් රූපකාමය, ශබ්දකාමය, ගන්ධකාමය, රසකාමය, පොට්ටම්බකාමය මේ පංචකාමයන් ඇලිලා විනාශයටපත් වෙනවා තමන් ළඟ තිබිච්ච ගුණ නැමැති ශරීරය සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙනවා. අර මහ මඩ වගුර හොඳ ලස්සන තන පිටණයක් කියලා බොහොම ආශාවෙන් ඒකට ගියහම තනකොළ කඩාගෙන ගිහිල්ලා මේ මඩ වගුර ගිලිලා හිතන් විනාශයටපත් වෙනවා. ඒ වගේ මේ පංචකාමය ඊ타ත්ම රමණීය සුවදායක දෙයක් හැටියට සිතින් අල්ලාගෙන ඒවට ආදරය කරලා ගියයින් පස්සේ එතනත්තා අන්තිමේදී විනාශයටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පංචකාමය කියන එක මහා මඩ වගුරක් හැටියට දේශනා කළා. දැන් සමහර භික්ෂූන් වහන්සේලා පංච අභිඤ්ඤා අෂ්ඨ සමාපatti උපදවාගෙන ඉඳලා සමහර තාපසය ඥාන සමාපatti උපදවාගෙන ඉඳලා මේ පංචකාමයේ නැමැති මරවගුරු වැටිලා හිටන් ඒ ආගේ ගුණ සේරම විනාශයටපත් වෙනවා. ඒ පිළිබඳව කතා ප්‍රවෘත්ති හරියට තියෙනවා අපේ බණපතේ ආසින් ගමන් කරන තරම් 이르දි බලය ඇති උදවිය මේ පංචකාමයේ නැමැති මඩ වගුරේ එරිලා ඒවට ගැටි වෙලා ඥාන සමාපatti 이르දි ප්‍රාතිහාරයෙන් ඔක්කොගෙම පිරිහිලා විනාශයට පත් කරලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පංචකාමය මහා මඩ වගුරකට උපමා කළා. අර පාර කියනට කියා දුන්න මෙහෙම ටිකක් ඉදිරියට යන්න එහෙම යනකොට දෙමං සන්ධියක් හමු වේවි. ඒකෙන් වම් පැත්තට හැරෙන්න එපා, දකුණු පැත්තට හැරිලා යන්න. එම දකුණු පැත්තට හැරිලා යනකොට අපට හම්බ වෙනවා මහත් මඩ වගුරක්. මඩ වගුර කියන්නේ පංචකාමයන්ට කියන නම. ඊළඟට වනලෑමකුත් හම්බ වෙනවා කියලා දේශනා කළා. තිබ්බෝ වනසණ්ඩෝතිඛෝ තිස්ස අවිජ්ජායේ තං අදිවචන. මහා වනලැහබ කියන්නේ තිස්ස මේ අවිද්‍යාවට කියන නමක්. මහ වනාන්තරයක්. දැන් සමහර වනාන්තර තියෙන මහ විශාල ගස් තියෙනවා බිම එලි පහළි වෙලා. හොලතනක යන්න එන්න පුළුවන්. මේක එහෙම එකක් නෙමෙයි. සිබ්බෝ වන සංඩෝ කියන්නේ ඝන කරේට ගස් ඇවිච්ච මහ වනාන්තරය. මේ වනාන්තරය අවිද්‍යාවට උපමා කළේ බුදුරජාණන් වහන්සේ. අවිද්‍යාව. දැන් අපේ රටේ තියෙනවා මෙහෙනම් නෑ ඔය උතුරු පළාතේ මේ උෂ්ණ කලාපේ තියෙනවා විශාල වනාන්තර. එක පැත්තකින් ගියාම සැතපොන් ගණනාවක් යන්න පුළුවන්. මේ වනාන්තරයකට ඇතුළු වුණයින් පස්සේ ඒකේ මැදට ගියා. කොයි පැත්තටද යා යුතු කියලා කොහොමදමත් හොයාගන්න බෑ. කොහේ බලවත් එක විදියයි. වල්මත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව මහ වනල හැබකට උපමා කළා. වල්මත් වෙනවා. පහාටද යන්නේ කියලා පාර හොයා ගන්නට බැරුව යනවා. ප්‍රමහ ඝන සැරේට ගස් හැදෙච්චේ වනාන්තරයක් මැද්දට වුණා. ඒ වගේ අවිද්‍යාවට පත් වුණාම අවිද්‍යාව නැමැති මේ අන්ධකාරයට රසුණාම කොහෙට යන්නද කියලා පාරක් හොයාගන්න බෑ. අවිද්‍යාවට අසු වුණාම යායුතු පාර හොයාගන්න. පාර දැනෙන්නේ වැටහෙන්නේ නැහැ. අවිද්‍යාව බොහෝ තැන්වල විස්තර කරලා තියෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව නොදැනීම කියලා. ඒ ගැන ඉතින් දීර්ඝ විස්තරයක් කරන්නට අවස්ථාව නෙමෙයි. වැරදි හැටියට දැනීමත් හරි හැටි නොදැනීමත් දෙකම අවිද්‍යාවට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ මහා වනලෑබේ වල්මත්තු කෙනෙකුට පාරක්කටක් හොයාගන්න බැරුවා වගේ මේ සත්‍යය වල්මත් වෙනවා නිවන් මඟ සොයා ගන්නට බැරුව වල්මත් වෙනවා බුදුරජාණන් වහන්සේ තමයි නිවන් මඟ හොයාගෙන දේශනා කළේ ඒ දේශනා කළා ඒ කියා දුන්න මාර්ගයේ යන්නේ නැතුව ඒ අය වල්මත් වෙනවා. ඒ නිසා ඝනසරේට හැදිච්චේ වනලහබ කියලා වදාලේ අවිද්‍යාවට නමක් කිය. අවිද්‍යාව. දැන් මේ දෙමං සංදියෙන් වමට හැරිලා ගියත් විපතයි වෙන්නේ ඊළඟට මහා වනලැබක් හමු වෙනවා. ඒ පැත්තට ගියත් විපතයි වෙනවා. ඒ වගේම මහා මඩ වගුරක් හමු වෙනවා. ඒ මඩ වගුර පැත්තට ගියත් ඒකම තමයි වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සම්මෝ පපාතෝති කෝ තිස්ස කෝධූපායස්සේ තං අධිවචන අය යනකොට මහා ප්‍රපාතයක් හමු වෙනවා කියලා කිව්වා ඒ පැත්තටත් හැරෙන්න එපා කියලා තමයි කියලා දුන්නා මහා ප්‍රපාතයක් ඒ මහා ප්‍රපාතයට වැටුණොත් එහෙම සුණු විසුණු වෙලා යනවා. මහා ගැඹුරු හෙළක් ඒක. කෝධෝපායස්සේතං අධිවචන. ක්‍රෝධය උපායාසය කියන එකට නමක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අර හෙළකට ප්‍රපාතයකට වැටුනොත් ඒ බුද්ධලයා විනාශයටපත් වෙනවා. ඒ වගේ ක්‍රෝධ උපායාස කියන මේ හෙළට වැටුනහම විනාශයටපත් වෙනවා. ක්‍රෝධ උපායාස කියන්නේ දේශයේ වැඩි දියුණු වෙච්ච අවස්ථාව. ව්‍යාපාදයේ කියන මුල් අවස්ථාව. ඒව දියුණුවටපත් වුණාම තමයි ක්‍රෝධය වෙන්නේ. උපාස පායාස කියනකොට තවත් එක බරපතල. ඒ තදින් බැඳිච්ච දේශය තමයි ක්‍රෝධ බවටපත් වෙන්නේ. සීලාදී ගුණධම් පුරණ කෙනෙක් ක්‍රෝධයටපත් වුණා නම් එයා ළඟ තිබිච්ච ගුණධම් ටික විනාශයටපත් වෙනවා. අර හෙළතකට මහා ප්‍රපාතයකට යම් කෙනෙක් වැටුනොත් එහෙම එයා විනාශයටපත් වෙනවා. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ ශීලාදී ගුණධම් පුරන කවුරු වුණත් ක්‍රෝධය උපායාසය කියන මේ දේශයේ උච්ච අවස්ථාවලට පැමිණුණාම යාළඟ මොනවත් ගුණධර්මයක් එහෙම ඉතිරි වෙන්නේ නැහැ. ඔක්කොම විනාශයටපත් වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සම භූමි භාගෝ රමණීයෝතිකෝ තිස්ස නිබ්බානස්සේ තං අධිගත මේ උපමාවේ හැටියට තිස්සය රමණීය සම වූ භූමි භාගය කියලා කිව්වේ නිවනට කියන නම. ඒ උපමාම තවත් තැන්වල බුදුරජාණන් වහන්සේ අරගෙන තියෙනවා මේ විදියටම නෙමෙයි වෙනත් වෙනත් ආකාරවලට. තවත් කීප තැනකම මට මතකයි මේ රමණීය භූමි භාගයේ හැටියට උපමා කළා නිර්වාණය තමෝ භූමි භාගෝ රමණීයෝති කෝ තිස්ස නිබ්බානස්සේතං අධිවචන රමණීයෝ මේ භූමි භාගය කියන්නේ සම වූ භූමි භාගය කියන්නේ නිවනට කියන නමක්. දැන් මේ උපමාවේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාරනම දැන් අර පාර දන්න පුරුෂයයි නොදන්න පුරුෂයයි. නොදන්න එක්කෙනා දන්න එක්කෙනාගෙන් පහර අහනවා. නොදන්න එක්කෙනා කිව්වේ ප්‍රසඥා. පාර දන්න පුරුෂයා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. සිංහර පාර දන්න පුරුෂයාගෙන් ඇහුවහම පාර කියා දෙනවා. පින්නොත මෙන්න මේකයි පාර. මේ පාර දිගේ යන්න. මෙහෙම යනකොට අපට හම්බ වෙයි මේ මහා වන රහබ. නැයිට ඉස්සෙල්ලා දෙමන් සංදියක් හමු වෙනවා. ඒ දෙමන් සංදියක් හමු වුණාම ඒකෙන් වම් පැත්තට හැරෙන්නේ නැතුව දකුණු පැත්තට හැරිලා යන්න. එහෙම තව ටිකක් දුර යනකොට ඔබට හම්බ වෙනවා මහ ඝන සැරයට ඇවිත් වනල හැබක්. ඒ පැත්තට යන්නත් එපා. ඒ පැත්තට නොගෙහින් ඔබේ මාර්ගය ඉදිරියට දිගට යන්න ගමන් කරන්න. එහෙම යනකොට ඔබට හමු වෙනවා මහා මඩ වතුරක්. ඒ පැත්තට යන්නොත් එපා. මේ පැත්තට ගියත් ඔබ විනාශයටපත් වෙනවා. ඒ පැත්තටවත් කරන්නේ නැතුව යන්න. ඊළඟට ඔබට හම්බ වෙනවා මහා ප්‍රපාතයක් හෙලක්. ඒ පැත්තට යන්නත් එපා හැරෙන්නත් එපා. ඒ පැත්තට හැරුණොත් ඔබ විනාශයටපත් වෙන එක තමයි වෙන්නේ. මෙන්න මේ කියාදෙන ආකාරයට මග වරද්දා ගන්නතුව ගියත් ඔබට පුළුවන් බොහොම රමණීය හොඳ සමතලා භූමි භාගයකට යන්න. ඒකට බුදුරජාණන් වහන්සේ මෙහිදී උපමා කළේ අර පාර දන්නේ නැති පුජ්‍යලයා තමයි ප්‍රත්‍යඥය. පාර දන්න පුරුෂයා තමයි බුදුරජාණන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේ තමයි පාර කියලා දෙන්නේ. දැන් දෙමං සම්දියක් හම්බ වෙනවා ඒක තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාවට වැටෙන්න එපා. වැටුණොත් එහෙම යාට යන්න හම්බ වෙන්නේ නැහැ එහෙම තාටිකන්තර යනකොට හම්බ වෙනවා මේ මහා වනලහබ වනලහබ කියේ අවිද්‍යාව නදන්නකමට මෝඩකමට ඒ පැත්තට හැරෙන්න එපා ඒත් මේ මග යන්න හම්බ වෙන්නේ නැහැ ඊළඟට හම්බ වෙනවා මේ මඩ වගුරක් හිත පිනවන හිත අදී යන මඩ වගුරක් හම්බ වෙනවා ඒ පැත්තට යන්නත් එපා. ඊළඟට හම්බ වෙනවා මහා හෙලක් ප්‍රපාතයක්. ඒ පැත්තටත් යන්න එපා. මෙහෙම ගියොත් තමයි ඔබට මේ සම වූ භූමි භාගයට යන්න පුළුවන්. ඒ උපමාවේ හැටියට විචිකිච්ඡාවෙන් ගැලවෙන්නට ඕන අවිද්‍යාවෙන් ගැලවෙන්නට ඕන පංචකාමයෙන් ගැලවෙන්නට ඕන හෝද උපායාසයෙන් ගැලවෙන්නට ඕන මෙන්න මේවෙන් ගැලවිලා ගියොත් තමයි අර රමණීය භූමි භාගයේ නැමැති නිවනට යන්නට පුළුවන් ඔන්න ඕක තමයි උපමාව අබිරම තිස්ස අබිරම තිස්ස අහමෝ ආදීන අහමෝ ආදීන කියලා බුදුරජාණන් වහන්සේ වදාළ තිස්සය මහානකමේ සිත අලවාගෙන වාසය කරන්න මම ඔබට අවවාද කරනවා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඒ අනුව මෙන්න මේ දේශනාව අහලා තමයි කාලයක් ප්‍රතිපත්ති පුරන්නේ නැතුව හිටපු තිස්සහාමුදුරුවෝ මේ ශාසනයේ මාර්ගඵල අවබෝධය කරගත්තා. කින්වත්නේ දැන් පැයකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණය කළා. හැමදෙනා මේතා හොඳින් බණ ඇහුවා. වටිනා කුසල රාශියක් තමයි සිද්ධ වුනේ. මේ බණ ඇහිම පමණක් නෙමේ ඒයින් ඵල ප්‍රයෝජන ලබන්නටත් වෑයම් කරන්නට ඕන. ඒ අනුව කටයුතු කළා ප්‍රතිපත්ති ධර්මයන් පුරලා හැමදෙනාට මේතා ඉක්මනින් අමා මහ නිවන් දකින්නට මේ පින හේතු වේවා කියන ප්‍රාර්ථනාව ලබා ගන්නවා.